අරිය පරියේෂණ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය සාවත්තියං පින්ඩාය පාවිසේ අතකෝ සම්බවලා බෙක්ඛෝ යේනායස්මා ආනන්දෝ තේනොපසංඛමින්සු උපසංඛමෙත්වා ආයස්මන් සං ආනන්දං ඒතදවෝචුන් ඉරස්සුතා නෝ ආවුසෝ ආනන්ද භගවතෝ සම්මුඛා ධම්මේ කතා සාදු මයං ආවුසෝ ආනන්ද ලබේයාම භගවතෝ සම්මුඛා ධම්මින් කතං සවනායාති තේනායස්මන්තෝ යේන කම්මකස්ස බ්‍රාහ්මනස්ස අස්සමෝ තේන උපසංකමත අත්තේව නාම ලබේයාත භගවතෝ සම්මුඛා ධම්මින් කතං සවනායාති ඒවමාවසෝති කෝතේ බික්ඛෝ ආයස්මතෝ ආනන්දස්ස පච්චස්සෝසුං අතකෝ භගවාසාවත්තියං තින්දාය චරිත්වා පච්චාබත්තං තින්ද පාත පටික්ඛන්තෝ ආයස්මන්තං ආනන්දං ආමන්තේසේ ආයාමානන්ද යේන පුබ්බාරාමෝ නිගාරමාසු පාසාදෝ තේනුපසංඛමිස්සාම දිවා විහාරායාති එවං භන්තේති කෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්ඡස්සෝසි අතකෝ භගවා ආයස්මතා ආනන්දේන සද්ධින් යේන පුබ්බාරාමෝ මිගාර මාතුපාසාදෝ තේනුපසංකමේ දිවා විහාරාය අත කොහෝ භගවා සහයන්න සමයං පතිසල්ලානා වුද්ධිතෝ ආයස්මන් සංආනන්දං ආමන්තේසේ ආයාමානන්දයේන පොබ්බ කොට්ඨකෝප්තේනුපසංකමිස්සාම ගච්ඡානි පරිසංචිතුන්තේ ඒවං බන්තේති කෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසී අතපෝ භගවා ආයස්මතා ආනන්දේන සද්ධින් යේන පුබ්බ කොට්ඨකෝ තේනක සංඛමි ගත්තානි පරිසෙන්චිතුම් පුබ්බ කොට්ඨකේ ගත්තානි පරිසෙන්චිත්වා පච්චොත්තරෙත්වා ඒකචීවරෝ අට්ඨාසේ ගත්තානි පුබ්බා පයමානෝ අතකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච අයං භන්තේ රම්මකස්ස බ්‍රාහ්මනස්ස අස්සමෝ අවිදූරේ රමණීයෝ භන්තේ රම්මකස්ස බ්‍රාහ්මනස්ස අස්සමෝ පාසාදිකෝ භන්තේ රම්මකස්ස බ්‍රාහ්මනස්ස අස්සමෝ සාදු බන්තේ භගවායේන රම්මකස්ස බ්‍රාහ්මනස්ස අස්සමෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායාති අදිවාසේසි භගවාසුන්හි භාවේන අත කෝ භගවායේන රම්මකස්ස බ්‍රාහ්මනස්ස අස්සමෝ තේනුපසංකමේ තේන කෝපන සමයේන සම්බහුලා භික්ඛූ සම්මකස්ස බ්‍රාහ්මනස්ස අස්සමේ ධම්මියා කතාය sannisinna honti අතකෝ භගවා බහිද්වාර කොට්ඨකේ අට්ඨාසී කථා පරියෝසානං ආගමය මානෝ අතකෝ භගවා කථා පරියෝසානං විදිත්වා උක්ඛාසිත්වා අග්ගලං ආකෝටේසී විවරින් සුකෝතේ බෙක්ඛෝ භගවතෝ ద్వාරං අතකෝ භගවා රම්මකස්ස බ්‍රාහ්මනස්ස අස්සමම් පවිසෙත්වා පඤ්ඤත්තේ ආසනේ නිසේදී නිසඤ්ඤකෝ භගවා බික්ඛෝ ආමන්තේසී කායනොච්ච බික්ඛවේ ඒතරහි කතහාය සම්නිසෙන්නා කාචපනවෝ අන්තරා කතහා විප්පකතහාතේ භගවන්තමේව කෝනෝ භන්තේ ආරබ්බ ධම්මේ කතහා විප්පකතහා අත භගවා අනුප්පත්තෝති සාදෝ භික්ඛවේ ඒතං කෝ භික්ඛවේ තුම්හා කන්පතිරූපං කුල පුත්තානම් සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතානම් යං තුම්හේ ධම්මියා කතාය සම්නිසේදයාත සම්නිපතිතානං හෝ භික්ඛවේ දොයං කරණීයම් ධම්මේ වා කතා අරියෝ වා තුන්හි භවෝ ද්වේමා භික්ඛවේ පරියේෂනා අරියාච පරියේෂනා අනරියාච පරියේෂනා කතමාච භික්ඛවේ අනරියා පරියේෂනා ඉද භික්ඛවේ ඒකච්චෝ අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මඤ්ඤේව පරියේෂති අත්තනා ජරා ධම්මෝ සමානෝ ජරා ධම්මඤ්ඤේව පරියේෂති අත්තනා ව්‍යාධි ධම්මෝ සමානෝ ව්‍යාධි ධම්මඤ්ඤේව පරිස්සයසති අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මඤ්ඤේව පරියේසති අත්තනා ශෝක ධම්මෝ සමානෝ ශෝක ධම්මඤ්ඤේව පරියේසති අත්තනා සංකිලේශ ධම්මෝ සමානෝ සංකිලේශ ධම්මඤ්ඤේව පරියේසති කිංච භික්ඛවේ ජාති ධම්මං වදේත පුත්තමරියම් භික්ඛවේ ජාති ධම්මං දාසිදා සංජාති ධම්මං අජේලකං ජාති ධම්මං කොක්කුට සෝකරං ජාති ධම්මං හත්ති ගවාස්ස වලවං ජාති ධම්මං ජාත රෝක රජතං ජාති ධම්මං ජාති ධම්මා හේතේ භික්ඛවේ උපදයෝ එත්තායන් ගතිතෝ මුච්ඡිතෝ අධ්‍යාපන්නෝ අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාතේ ධම්මඤ්ඤේව පරියේසචිවි කිංච බික්ඛවේ ජරා ධම්මං වදේත පුත්ත මරියං බික්ඛවේ ජරා මරණං දාසි දාසං ජරා ධම්මං අජේලඛං ජරා ධම්මං කොක්කොට සෝකරං ජරා ධම්මං හත්තේ ගවාස්ස බලවං ජරා ධම්මං ජාත රූප රජසං ජරා ධම්මං ජරා ධම්මා හේතේ භික්ඛවේ උපදයෝ එත්ථායන් ගතිතෝ මුච්චිතෝ අජ්ජාපන්නෝ අත්තනා ජරා ධම්මෝ සමානෝ ජරා ධම්මඤ්ඤේව පරියේසති ඉංච භික්ඛවේ ව්‍යාධි ධම්මං වදේත පුත්තබරියං භික්ඛවේ ව්‍යාධි ධම්මං දාසිදාසං ව්‍යාධි ධම්මං අජේලකං ව්‍යාධි ධම්මං කුක්කුට සෝකරම් ව්‍යාධි ධම්මං අත්ථ ගවස්ස බලවම් ව්‍යාධි ධම්මං ව්‍යාධි ධම්මා හේතේ භික්ඛවේ උපදයෝ එත්ථායන් ගතිතෝ මුච්චිතෝ අජ්ජාපන්නෝ අත්තනා ව්‍යාධි ධම්මෝ සමානෝ ව්‍යාධි ධම්මඤ්ඤේව පරියේසති කිංච භික්ඛවේ මරණ ධම්මං වදේත පුත්තමරියං භික්ඛවේ මරණ ධම්මං දාසිදාසං මරණ ධම්මං අජේලකං මරණ ධම්මං කුක්කුට සෝකරං මරණ ධම්මං හත්තේ ගවාස්සවලවං මරණ ධම්මං මරණ ධම්මා හේතේ භික්ඛවේ උපදයෝ එත්හායන් ගතිතෝ මුච්චිතෝ අජ්ජාපන්නෝ අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මඤ්ඤේව පරියේසති කිංච භික්ඛවේ ශෝක ධම්මං වදේත පුත්තබරියං භික්ඛවේ ශෝක ධම්මං දාසිදාසං ශෝක ධම්මං අජේලකං ශෝක ධම්මං කුක්කුට ශෝකරං ශෝක ධම්මං හත්තේ ගවස්ස වලවං ශෝක ධම්මං ශෝක ධම්මා හේතේ භික්ඛවේ උපදයෝ එත්හායන් ගතිතෝ මුච්චිතෝ අජ්ජාපන්නෝ අත්තනා ශෝක ධම්මෝ සමානෝ ශෝක ධම්මඤ්ඤේව පරියේසති කිංච බික්ඛවේ සංකිලේශ ධම්මං වදේත පුත්ත භරියම් බික්ඛවේ සංකිලේශ ධම්මං දාසිදාසං සංකිලේශ ධම්මං අජේලකං සංකිලේශ ධම්මං කුක්කුටසෝකරං සංකිලේශ ධම්මං අත්තේ ගවස්ස බලවං සංකිලේශ ධම්මං ජාතරෝප රජතං සංකිලේශ ධම්මං සංකිලේශ ධම්මා හේතේ බික්ඛවේ උපදයෝ එත්තායන් ගතිතෝ මුච්චිතෝ අජ්ජාපන්නෝ වත්තනා සංකිලේශ ධම්මෝ සමානෝ සංකිලේශ ධම්මඤ්ඤේව පරියේසති අයම් භික්ඛවේ අනරියා පරියේසනා කතමාච භික්ඛවේ අරියා පරියේසනා ඉද භික්ඛවේ ඒකච්ඡෝ අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මේ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසති අත්තනා ජරා ධම්මෝ සමානෝ ජරා ධම්මේ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසති අත්තනා ව්‍යාධි ධම්මෝ සමානෝ ව්‍යාධි ධම්මේ ආදීනවං විදිත්වා අව්‍යාධින් අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං හරයේ සති අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මේ ආදීනවං විදිත්වා අමසං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං හරයේ සති අත්තනා ශෝක ධම්මෝ සමානෝ ශෝක ධම්මේ ආදීනවං විදිත්වා අශෝකං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසති අත්තනා සංකිලේශ ධම්මෝ සමානෝ සංකිලේශ ධම්මේ ආදීනවං විදෙත්වා අසංකිලිට්ඨං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසති අයම් දෙක්ඛවේ අරියා පරියේෂනා අහම් තේ සෝදම් දෙක්ඛවේ පුබ්බේව සම්බෝධා අනබි සම්බුද්ධෝ බෝධේ සත්තෝව සමානෝ අත්ථානං ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මඤ්ඤේව පරියේසාමි අත්තනා ජරා ධම්මෝ සමානෝ ජරා ධම්මඤ්ඤේව පරියේසාමි අත්තනා ව්‍යාධි ධම්මෝ සමානෝ ව්‍යාධි ධම්මඤ්ඤේව පරියේසාමි අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මඤ්ඤේව පරියේසාමි අත්තනා ශෝක ධම්මෝ සමානෝ ශෝක ධම්මඤ්ඤේව පරියේසාමි අත්තනා සංකිලේශ ධම්මෝ සමානෝ සංකිලේශ ධම්මඤ්ඤේව පරියේසාමි තස්ස මයිහම් භික්ඛවේ ඒතද හෝසි කින්නකෝ අහං අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාතේ ධම්මඤ්ඤේව පරියේසාමි අත්තනා ජරා ධම්මෝ සමානෝ ජරා ධම්මඤ්ඤේව පරිේසාමි අත්තනා ව්‍යාධි ධම්මෝ සමානෝ ව්‍යාධේ ධම්මඤ්ඤේව පරිේසාමි අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මඤ්ඤේව පරිේසාමි අත්තනා ශෝක ධම්මෝ සමානෝ ශෝක ධම්මඤ්ඤේව පරිේසාමි අත්තනා සංකිලේශ ධම්මෝ සමානෝ සංකිලේශ ධම්මඤ්ඤේව පරියේසාමි යන්නෝනහං අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මේ ආදීනවං විදෙත්වා අජාතං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසෙය්‍යං අත්තනා ජරා ධම්මෝ සමානෝ ජරා ධම්මේ ආදීනවං විදෙත්වා අජරං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසෙය්‍යං අත්තනා ව්‍යාධි ධම්මෝ සමානෝ ව්‍යාධි ධම්මේ ආදීනවං විදිත්වා අභ්‍යාදීන් අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසෙය්‍යං අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මේ ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසෙය්‍යං අත්තනා ශෝක ධම්මෝ සමානෝ ශෝක ධම්මේ ආදීනවං විදිත්වා අශෝකං අනුත්තරං යෝගක්කේ මං නිබ්බානං පරියේසෙය්‍යම් අත්තනා සංකිලේශ ධම්මෝ සමානෝ සංකිලේශ ධම්මේ ආදීනවං විදිත්වා අසංකිලෙක්ඛං අනුත්තරං යෝගක්කේ මං නිබ්බානං පරියේසෙය්‍යන්තේ සෝකෝ අහං වික්ඛවේ අපරේන සමයේන ධාරෝව සමානෝ සුසුකාලකේසෝ බද්දරේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අකාමකානං මාතාපිතුන්නං අස්සුමුඛානං රුදන්තානං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡා දෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජින් සෝ එවං පබ්බජිතෝ සමානෝ කිං කුසල ගවේෂේ අනුත්තරං සම්සේ පරපදම් පරියේස මානෝ යේන ආලාරෝ කාලාමෝ තේනුප සංඛමේ උපසංඛමේत्वा ආලාරං කාලාමං ඒසදවෝචං ඉච්ඡාමහං ආවසෝ කාලාම ඉමස්මින් ධම්ම විනයේ බ්‍රහ්මචරියං චරිතුන්ති ඒවන් වුත්තේ භික්ඛවේ ආලාරෝ කාලාමෝ මං ඒ සදවෝච විහෙරසායස්මාත් ආදිසෝ අයං ධම්මෝ යත් විඤ්ඤෝ පුරිසෝ නචරස්සේව සකං ආචාරියකං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරයාති සෝකෝ අහං භික්ඛවේන චරස්සේව කිප්පමේව සම්ධම්මං පරියාපුනිං තෝකෝ අහං වික්ඛවේ තාවත කේනේව ඔට්ඨපහත මත්තේන ලපිතලාපන මත්තේන ඥානවාදං ච වදාමි ථේරවාදං ච ජානාමි පස්සාමි තිච පටිජානාමි අහං චේව අඤ්ඤේ ච තස්ස මයිහම් වික්ඛවේ ඒතද හෝසී නකෝ ආලාරෝ කාලාමෝ ඉමන් ධම්මං කේවලං සද්ධාමත්තකේන සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරාමේති පවේදේති අද්ධා ආලාරෝ කාලාමෝ ඉමන් ධම්මං ඥානං පස්සං විහෙරතේති අතක්වාහං භික්ඛවේ යේන ආලාරෝ කාලාමෝ තේනුපසංකමින් උපසංඛමිත්වා ආලාරං කාලාමං ඒතදවෝච චිත්තාවතා නෝ ආවසෝ කාලාම ඉමන් ධම්මං සයන් අවිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ පවේදේසීති ඒවං මුත්තේ භික්ඛවේ ආලාරෝ කාලාමෝ ආකින්චඤ්ඤායතනං පවේදේසී තස්ස මයිහම් භික්ඛවේ ඒතද හෝසී නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්තේ සද්දා මයම් පත්ථේ සද්ධා නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථි විරියම් මයම් පත්ථේ විරියං නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථේ සතේ මයම් පත්ථි සතේ නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථේ සමාදේ මයම් පත්ථේ සමාදේ නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථේ පඤ්ඤා මයිහම් පත්ථේ පඤ්ඤා යන්නෝනාහං යං ධම්මං ආලාරෝ කාලාමෝ සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහරාමි තේ පවේදේති තස්ස ධම්මස්ස සච්ච කිරියාය පදහෙයන්තේ සෝකෝ අහං වික්ඛවේ නචරස්සේව චිත්තමේව තන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහාසින් අතක්වාහං වික්ඛවේ යේන ආලාරෝ කාලාමෝතේන උපසංඛමින් උපසංඛමිත්වා ආලාරං කාලාමං ඒතදවෝච්ඡන් එත්තාවතානෝ ආඋසෝ කාලාම ඉමන් ධම්මං සයං අබෙඤ්ඤා සච්ඡේ කତ୍වා උපසම්පජ්ජ පවේදේසීති එත්තාවතා කෝ අහං ආවුසෝ ඉමන් ධම්මං සයං අබෙඤ්ඤා සච්ඡේ කତ୍වා උපසම්පජ්ජ පවේදේමීති අහම්පි කෝ ආවුසෝ එත්තාවතා ඉමන් ධම්මං සයං අබෙඤ්ඤා සච්ඡේ කତ୍වා උපසම්පජ්ජ විහරාමීති ලාභානෝ ආවුසෝ සුලද්ධං නෝ ආවුසෝ යේමයන් ආයස්මන්තං කාදිසම් සබ්‍රක්මචාරෙන් පස්සාම ඉතේ යාහං ධම්මං සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ පවේදේමි තං ත්වං ධම්මං සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරසේ යන් පන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරසේ තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ පවේදේමි ඉතියාහං ධම්මං ජානාමි තං ත්වං ධම්මං ජානාසේ යන් පන් ධම්මං ජානාසේ තමහං ධම්මං ජානාමි ඉතියාදිසෝ අහං ථාදිසෝ තං යාදිසෝ තං අත්තාදිසෝ අහං ඒහි දානී ආවුසෝ උභෝව සන්තා ඉමං ගණං පරිහරාමාති ඉතිකෝ භික්ඛවේ ආලාරෝ කාලාමෝ ආචාර්යෝ මේ සමානෝ අන්තේ වාසෙන් මං සමානං අත්තනෝ සම සමණ්ඨපේසි උලාරායච මං පෝජාය පෝජේසේ තස්සමයිහම් භික්ඛවේ ඒතද හෝසී නායන් ධම්මෝ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති යාවදේව ආකින්චඤ්ඤායතනෝ පත්‍යාති සෝකෝ අහං භික්ඛවේ තන් ධම්මං අනලංකරිත්වා සස්මා ධම්මා නිබ්බින්ජි අපක්කමින් සෝකෝ අහං භික්ඛවේ කිං කුසල ගවේසේ අනුත්තරං සන්තේ වරපදං පරියේසමානෝ යේන උද්දකෝ රාම පුත්තෝ තේනුක සංඛමෙන් උපසංඛමෙත්වා උද්දකං රාම පුත්තං ඒතදවෝ චන් ඉච්ඡාමහං ආවසෝ හිමස්මින් ධම්ම විනයේ බ්‍රහ්මචර්යං සරිතුන්ති එවං මුත්තේ භික්ඛවේ උද්දකෝ රාමපුත්තෝ මං ඒතදවෝච විහෙරථායස්මාත් තාදිසෝ අයං ධම්මෝ යත්ථ විඤ්ඤෝ පුරිසෝ නචරස්සේව සඛං ආචාර්යංකම් සඛං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරෙයාති සෝකෝ අහං වික්ඛවේන චරස්සේව කිප්පමේව තන් ධම්මං පරියාපුනිම් සෝකෝ අහං වික්ඛවේ තාවතක්වේනේව ඔට්ඨපහත මත්තේන ලපිතලාපන මත්තේන ඥානවාදංච වදාමි තේරවාදංච ඥානාමි පස්සාමි තිච පජානාමි අහං චේව අඤ්ඤයච තස්සමයිහම් වික්ඛවේ ඒතද හෝසි නකෝ රාමෝ ඉමන් ධම්මං කේවලං සද්ධාමත්තකේන සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහරාමේති පවේදේසේ අද්ධාරාමෝ ඉමන් ධම්මං ඥානං පස්සං විහාසේතේ අතක්වාහං භික්ඛවේ යේන උද්දකෝ රාමපුත්තෝ තේනුපසංඛමෙන් උපසංඛමෙත්වා උද්දකං රාමපුත්තං ඒ සදවෝචං චිත්තාවතානෝ ආවුසෝ රාමෝ ඉමන් ධම්මං සයන් අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ පවේදේසීති එවං බුත්තේ බෙක්ඛවේ උද්දකෝ රාම පුත්තෝ නේව සංඥා නා සංඥා යතනං පවේදේසි තස්ස මයිහම් බෙක්ඛවේ ඒතද හෝසි නකෝ රාමස්සේව අහෝසේ සද්ධා මයිහම් පත්තේ සද්ධා නකෝ රාමස්සේව අහෝසේ විරියම් මයිහම් පත්තේ විරියම් නකෝ රාමස්සේව අහෝසේ සතේ මයිහම්පත්තේ සතේ නකෝ රාමස්සේව අහෝසි සමාදේ මයිහම්පත්තේ සමාදේ නකෝ රාමස්සේව අහෝසි පඤ්ඤා මයිහම්පත්තේ පඤ්ඤා යන්නෝනාහං යං ධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහරාමේති පවේදේසේ තස්ස ධම්මස්ස සච්ච කිරියාය පදෙය්‍යන්ති සෝකෝහං වික්ඛවේ නචරස්සේව කිප්පමේව තන් ධම්මං සයං අවිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහාසින් අතක්වාහං වික්ඛවේ යේන උද්දකෝ රාමපුත්තෝ තේනුපසංඛමෙන් උපසංඛමෙත්වා උද්දකං රාමපුත්තං ඒතදවෝ සම් එත්තාවතානෝ ආවුසෝ රාමෝ ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ පවේදේසීති එත්තාවතා කෝ රාමෝ ආවුසෝ ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ පවේදේසීති අහම්පිකෝ ආවුසෝ එත්තාවතා ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරාමි තේ ලාභානෝ ආවුසෝ සුලද්ධම්නෝ ආවුසෝ යේමයන් ආයස්මන්තං සාදුසං සබ්‍රක්මචාරෙන් පස්සාමි ඉතියන් ධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ පවේදේසී තං ත්වං ධම්මං සයං අදින්‍යා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරසේ යං ත්වං ධම්මං සයං අදින්‍යා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරසේ තං ධම්මං රාමෝ සයං අදින්‍යා සච්චිකत्वा උපසම්පජ්ජ පවේදේසේ ඉතියං ධම්මං රාමෝ අඤ්ඤාසේ තං ත්වං ධම්මං ඥානාසේ යන් සං ධම්මං ඥානාසේ තං ධම්මං රාමෝ අඤ්ඤාසේ ඉති ආදිසෝ රාමෝ අහෝසී තාදිසෝ තං යාදිසෝ තං තාදිසෝ රාමෝ අහෝසී ඒහි දානි ආවුසෝ ස්වං ඉමං ගණං පරිහරාති ඉති කෝ බික්ඛවේ උද්දකෝ රාමපුත්තෝ සබ්‍රක්මචාරේ මේ සමානෝ ආචාරියට්ඨානේච මන්තපේසී උලාරායාච මංකෝජහය පෝජේ සේත්ථස්ස මයිහම් භික්ඛවේ ඒසද හෝසී නායන් ධම්මෝ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න නිබ්බානාය සංවත්තති යාවදේව නේව සංඥා නා සංඥායතනෝපපත්ත්‍යාතේ සෝකෝ අහං බික්ඛවේ සම්ධම්මං අනලං කරිත්වා සස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්ඛමින් ශෝකෝ අහං බික්ඛවේ කිං කුසල ගවේෂී අනුත්තරං සම්සේ වරපදං කරියේ සමානෝ මගදේසු අනපොබ්බේන චාරිකං චරමානෝ යේන උරුවේලායන් සේනානිගාමෝ තදවසරින් තත්තද්ද සංරමණේයං භූමි භාගම් පාසාදිකං වනසණ්ඩම් නදින්ච සම්දතින් සේතකං සුපතිත්තං රමණේයං සමන්තාච ගෝචර ගාමං තස්ස මයිහම් වික්ඛවේ ඒතද හෝසි රමණීයෝ වත භූමි භාගෝ පාසාදිකෝ ච වනසණ්ඩෝ නදීච සම්දති සේතකා සුපතිත්තා රමණීයං සමන්තාච ගෝචර ගාමෝ අලං වතිදං කුල පුත්තස්ස පධානත්ති කස්ස පධානායාති සෝකෝ අහං භික්ඛවේ තත්තේව නිසේදෙන් අලමිදං පධානායාති සෝකෝ අහං භික්ඛවේ අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මේ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේ සමානෝ අජාතං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං අජ්ජගමං අත්තනා ජරා ධම්මෝ සමානෝ ජරා ධම්මේ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේ සමානෝ අජරං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං අජ්ජගමං අත්තනා ව්‍යාධි ධම්මෝ සමානෝ ව්‍යාධි ධම්මේ ආදීනවං විදෙත්වා අභ්‍යාදෙන් අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං හරියේ සමානෝ අභ්‍යාදෙන් අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං අජ්ජගමං අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මේ ආදීනවං විදෙත්වා අමතං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසමානෝ අමතං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං අජ්ජගමං අස්සනා ශෝක ධම්මෝ සමානෝ ශෝක ධම්මේ ආදීනවං විදෙත්වා අශෝකං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසමානෝ අශෝකං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං අජ්ජගමං අත්තනා සංකිලේශ ධම්මෝ සමානෝ සංකිලේශ ධම්මේ ආදීනවං විදෙත්වා අසංකිලිට්ඨං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසමානෝ අසංකලෙට්ඨං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං අජ්ජගමං ඥානංච පනමේ දස්සනං උදපාදේ අකුප්පාමේ විමුක්තේ අයමන්ති මා ජාතේ නත්තේ දානි පුනබ්බවෝති තස්සමයිහම් භික්ඛවේ ඒතද හෝසී අධිගතෝ කෝම්‍යායන් ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පනේතෝ අතක්ඛාවචරෝ නිපුනෝ පණ්ඩිත වේදනීයෝ ආලය රාමා කෝ පනායන් පජා ආලය රතා ආලය සම්මෝදිතා ආලය රාමාය කෝපන පජාය ආලය රතාය ආලය සමුද්දිතාය දොද්දසං ඉදන්ඨානං යදිදං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදෝ ඉදම්පි කෝඨානං දොද්දසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං අහං චේව කෝපන ධම්මං දේසේයං පරේචමේන අජානෙය්‍යොම් සෝමමස්ස කිලමතෝ සාමමස්ස විහෙසාතේ අපේක්ෂුමන් භික්ඛවේ ඉමා අනච්චරියා ගාථා පටිභංසු පුබ්බේ අසුත පුබ්බා කිච්චේන මේ අධිගතම් හලන්දානේ පකාසිතුම් රාග දෝෂ පරේතේහි නායන් ධම්මෝ සුසම්බුද්ධෝ පටිසෝත ගාමින් නිපුනම් ගම්භීරං දුන්ද සං අනුන් රාගරන්තානදක්ඛින්ති තමොක්ඛන්දේන ආවඨාති ඉතිහමේ භික්ඛවේ පටිසංචික්ඛතෝ අප්පොස්සුක්ඛතාය චිත්තං නමතේනෝ ධම්මදේශනාය අතකෝ භික්ඛවේ බ්‍රහ්මනෝ සහම්පතිස්ස මම චේතසා චේතෝ පරිහවිතක්ක මඤ්ඤාය ඒතද හෝසි නස්සතිවත බොහෝ ලෝකෝ විනස්සතිවත බොහෝ ලෝකෝ යතර හිනාම තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පොසුක්ඛතාය චිත්තං නමති නෝ ධම්මදේශනායාති අතකෝ භික්ඛවේ බ්‍රහ්මා සහම්පතේ සේයතාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්‍ය ඒවමේවම් බ්‍රහ්ම ලෝකේ අන්තරහිතෝ මම පුරතෝ පාතුර හෝසී අතකෝ බෙක්ඛවේ බ්‍රහ්මා සහම්පති ඒකං සං උත්තරා සංගං කරෙත්වා යේනා අන්තේනංජලිම් පනාමෙත්වා මං ඒ සදවෝච දේශේතු බන්තේ භගවා ධම්මං දේශේතු සුගතෝ ධම්මං සම්ති සත්තා අපරජක්ඛ ජාතිකෝ අස්සවනතා ධම්මස්ස පරිහායන්ති භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාසාරෝති ඉදම වෝච භික්ඛවේ බ්‍රහ්මා සහම්පති ඉදං වත්වා අතහකරං ඒ සදවෝච පාසුර හෝසි මගදේසු පුබ්බේ ධම්මෝ අසුන්தோ සමලේහි චින්තිතෝ අවාපුරේතං අමතස්ස ద్వාරං සුනන්තු ධම්මං විමලේනානුබුද්ධං සීලේ යථා පම්බත මුද්ද නිත්‍යතෝ යථාපි පස්සේ ජනතං සමන්තතෝ තතෝපමන් ධම්ම මයං සුමේද පාසාද මාරුය්‍ය සමන්ත චක්කෝ සෝකාවතින්නං ජනතම ප්‍රේත සෝකෝ අවේක්ඛස්සෝ ජාතේ ජරා විභූතං උත්තේහි වීර විජිත සංගාම සත්වාහ අනන විචර ලෝකේ දේශස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සන්ති තී අතක්වාහං වික්ඛවේ බ්‍රහ්මනෝ ච අජේසනං විදිත්වා සත්‍යේසු ච කාරුඤ්‍යතං පටිච්ච බුද්ධ චක්ඛුනා ලෝකං බෝලෝකේසින් අද්ද සංකෝ අහං වික්ඛවේ බුද්ධ චක්ඛුනා ලෝකං බෝලෝකෙන්තෝ සත්‍යේ අපරජක්ඛේ මහරජක්ඛේ තික්ඛේන්ද්‍රේ මුදින්ද්‍රේ ස්වාකාරේ ද්වාකාරේ සුවිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ අපේ කච්චේ පරලෝක වජ්‍ය භය දස්සාවිනේ විහරන්තේ අපේ කච්චේන පරලෝක වජ්‍ය භය දස්සාවිනේ විහරන්තේ තේයතාපේනාම උප්පලිනියන් වා පදුමිනියන් වා පොණ්ඩරේකිනියන් වා අපේ කච්ඡානි උප්පලානි වා පදුමානි වා පොණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවද්ධානේ උදකානුග්ගඨානේ අන්තෝ නිමොග්ග පෝසිනී අත්තේ කච්ඡානි උප්පලානිවා පදුමානිවා පොණ්ඩරීකානිවා උදකේ ජාතානි උදකේ සංවද්ධානේ සමෝදකණ්ඨිතානේ අත්තේ කච්ඡානි උප්පලානිවා පදුමානිවා පොණ්ඩරීකානිවා උදකේ ජාතානි උදකේ සංවද්ධානේ උදකා අච්චුග්ගම්ම තික්ඛන්තේ අනුකලිට්ඨානි උදකේනය ඒවමේව කෝ අහං භික්ඛවේ බුද්ධ චක්ඛුනා ලෝකං වෝලෝකෙන්තෝ අද්ද සංසත්තේ අපරජක්ඛේ මහරජක්ඛේ තික්ඛේන්ද්‍රියේ මුදින්ද්‍රියේ ස්වාකාරේ ද්වාකාරේ සවිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ අප්පේ කච්චේ පරලෝක වජ්‍ය බහදස්සාවිනේ විහරන්තේ අප්පේ කච්චේන පරලෝක වජ්‍ය බහදස්සාවිනේ විහරන්තේ අතක්වාහම් භික්ඛවේ බ්‍රහ්මානම් සහම්පතින් ගාථාය පච්ච භාසින් අපාරුතාතේ සං අමතස්ස ద్వාරා යේසෝත වන්තෝ පමුංචන්තු සන්ධං විහිංස සංඤේ පගොණං නභාසින් ධම්මං පනේතං මනුජේසු බ්‍රක්මේති අසකෝ භික්ඛවේ බ්‍රහ්මා සහම්පති කතාවකාසෝ කෝම් හි භගවතා ධම්මදේශනායාති මං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේ වන්තර දායේ තස්සමයම් බික්ඛවේ ඒතද හෝසේ කස්සනුකෝ අහම් පඨමන් ධම්මං දේශේයම් කෝයමන් ධම්මං කෙප්පමේව ආජානිස්සති තේ තස්ස මයිහම් බික්ඛවේ ඒතද හෝසේ අයංකෝ ආලාරෝ කාලාමෝ පණ්ඩිතෝ බ්‍යස්සෝ මේධාවේ දීඝ රත්සං අපරජක්ඛ ජාතිකෝ යන්නෝ නාහං ආලාරස්ස කාලාමස්ස පඨමන් ධම්මං දේසෙය්‍යං සෝයිමන් ධම්මං කෙප්පමේව ආජානිස්සති තේ අතකෝ මන් වික්ඛවේ දේවතා උපසංඛමෙත්වා ඒතදවෝච සත්තාහ කාලකතෝ බන්තේ ආලාරෝ කාලාමෝතේ නානංච පනමේ දස්සනං උදපාදේ සත්තාහ කාලකතෝ ආලාරෝ කාලාමෝති තස්ස මයිහම් භික්ඛවේ ඒතද හෝසි මහා ඥානියෝ කෝ ආලාරෝ කාලාමෝ සචේහිසෝ ඉමන් ධම්මං සුනේය කිප්පමේව ආජානීයාති තස්ස මයිහම් වික්ඛවේ ඒතද හෝසි කස්සනකෝ අහං පඨමන් ධම්මං දේසෙය්‍යම් කෝයිමන් ධම්මං කිප්පමේව ආජානිස්සති තේ තස්ස මයිහම් වික්ඛවේ ඒතද හෝසි අයං කෝ උද්දකෝ රාම පුත්තෝ පණ්ඩිතෝ ව්‍යක්ඛෝ මේධාවී දීඝරත්තං අපරජක්ඛ ජාතිකෝ යන්නෝනාහං උද්දකස්ස රාමපුත්තස්ස පඨමන් ධම්මං දේශේයං සෝයිමන් ධම්මං කිප්පමේව ආජානිස්සති තී අත කොමං වික්ඛවේ දේවතා උපසංකමෙත්වා ඒතදවෝච අබිදෝස කාලකතෝ බන්තේ උද්දකෝ රාමපුත්තෝ තී ඥානංච පනමේ දස්සනං උදපාදේ අවිදෝෂ කාලකතෝ උද්දකෝ රාම පුත්තෝ තීත්ථස්ස මයිහම් භික්ඛවේ ඒතද හෝසි මහාජානියෝ කෝ උද්දකෝ රාම පුත්තෝ සචේ හිතෝ ීමන් ධම්මං සුනේය කිප්පමේව ආජානීයාති තස්සමයිහම් භික්ඛවේ ඒතද හෝසි අස්සනුකෝ අහං පඨමන් ධම්මං දේසෙය්‍යම් කෝයිමන් ධම්මං කිප්පමේව ආජානිස්සතේති තස්ස මයිහම් බික්ඛවේ ඒතද හෝසි බහුකාරා කෝමේ පංචවග්ගියා බික්ඛු යේමං පධාන පහිතත්තං උපට්ඨහින්සු යන්නෝනාහං පංචවග්ගියානම් දෙක්ඛෝනම් පඨමන් ධම්මං දේසෙය්‍යන්තේ තස්සමයිහම් වික්ඛවේ ඒතද හෝසි කහන්නුකෝ ඒතරහි පංචවග්ගියා භික්ඛෝ විහරන්ති තේ අද්දසංකෝ අහං වික්ඛවේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන පංචවග්ගියේ බික්ඛෝ බාරාණසීයන් විහරන්තේ ඉසිපතනේ මිගදායේ අතක්වාහං වික්ඛවේ උරුවේලායන් යතහබිරත්තං විහෙරෙස්වායේන බාරාණසේ තේන චාරිකම් පක්ඛමින් අද්දසාකෝ මං වික්ඛවේ උපකෝ ආජීවකෝ අන්තරාච ගයං අන්තරාච බෝධින් අද්ධාන මග්ග පටිපන්නම් දිස්වානමං ඒතදවෝච විප්පසන්නානිකෝතේ ආවුසෝ ඉන්ද්‍රයානේ පරිසුද්ධෝ චවිවන්නෝ පරියෝදාතෝ කංසිකත්වං ආහුසෝ උද්දිස්ස පබ්බජිතෝ කෝ වාතේ සත්තා අස්සවාත්වං ධම්මං ප්‍රෝචේසීති එවං උත්තේයහං වික්ඛවේ උපකං ආජීවකං ගාථාහි අජ්ජභාසින් සම්බාධිබෝ සම්බවිදෝහමස්මේ සම්දේසු ධම්මේසු අනුපලින්තෝ සම්බංජහෝ තණ්හක්ඛයේ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුද්දෙසෙයං නමේ ආචාරියෝ අන්තේ සදිසෝ මේන විඤ්ජති සදේව කස්මින් ලෝකස්මින් නත්තේ මේ පටි පුංගලෝ අහං හි අරහා ලෝකේ අහං සන්තා අනුත්තරෝ ඒකෝම් හි සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි නිම්බුතෝ ධම්මචක්ඛන් පවත්තේ තුම් ගච්ඡාමි කාසිනං පුරං අන්ධභෝතස්මින් ලෝකස්මින් ආහංචං අමත දුන්දු බින්ති යථා කෝ ත්වං ආවුසෝ පරිජානාසි අනන්ත ජිනෝති මාදේශාචේ ජිනා හොಂತಿ යේ පන්තා ආසවක්ඛයන් දිතාමේ පාපකා ධම්මා තස්මාහං උපකාජිනෝති එවං මුත්තේ භික්ඛවේ උපකෝ ආජීවකෝ හුවේය පාවුසෝති වත්වාසී සං ඕකම් පෙත්වා උම්මග්ගං ගහා පෙත්වා පක්ඛාමි අතක්වාහම් භික්ඛවේ අනුපුම්බේන චාරිකං තරමානෝ යේන බාරාණසී ඉසිපතනං නිගදායෝ යේන පංචවග්ගියා භික්ඛෝ තේනුපසංඛමින් අද්දසාසොං කොහොමං භික්ඛවේ පංචවග්ගියේ භික්ඛෝ දෝරතෝව ආගච්ඡන් සම්දිස්වාන අඤ්ඤමඤ්ඤං සණ්ඨපේසොං අයං කෝ ආවුසෝ සමනෝ ගෝතමෝ ආගච්ඡති බාහුලිකෝ පධාන විබ්බන්තෝ ආවත්තෝ බාහුල්ලාය සෝනේව අභිවාදේ සම්බෝ න පච්චුට්ඨා සම්බෝ නාස්ස පත්ත චීවරං පටිග්ගහේ සම්බම් අපිටකෝ ආසනං තපේ සම්බං සචේ ආසං කිස්සතේ නිසේ දෙස්සතේ තේ යතහා යථා කෝ අහං වික්ඛවේ උපසංඛමාමි තථා තථා පංචවග්ගයා වික්ඛෝ නාසක්ඛින්සෝ සකාය කතිකාය සණ්ඨාතුම් අපේ කච්චේ මං පච්චොග්ගන්්වා පත්තචේවරං පටිග්ගහේසුම් අපේ කච්චේ ආසනං පඤ්ඤාපේසුම් අපේ කච්චේ පාදෝදකං උපට්ඨපේසුම් අපිච කෝමං නාමේන ච ආවුසෝ වාදේන ච සමුදාචරಂತಿ එවං මුත්තේ අහං බෙක්ඛවේ පංචවග්ගියේ බෙක්ඛෝ ඒතදවෝචන් මා බෙක්ඛවේ තථාගතං නාමේන ච ආවුසෝ වාදේන ච සමුදාචරිත අහං බෙක්ඛවේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ ඕදහත භික්ඛවේ සෝතං අමතමදිගතං අහමනුසාසාමේ අහං ධම්මං දේසේමේ යථානුසෙට්ඨං තථා පටිපඤ්ඤමානාන චිරස්සේව යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනොත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දික්ඛේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡේ කତ୍වා උපසම්පජ්ජ විහෙරිස්සතාති එවං මුත්තේ භික්ඛවේ පංචවග්ගියා භික්ඛෝ මං ඒතදවෝචුන් ථායපි කෝත්වං ආවසෝ ගෝතම ඉරියාය තාය පටිපදාය තාය දුක්ඛර කාරිකාය නාජ්‍යගමා උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දර්ශන විශේෂං කිම්පනත්වං ඒතරහි බාහුලිකේ පධාන විභන්තෝ ආවත්තෝ බාහුලාය අධිගමිස්සසි උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දර්ශන විශේෂන්ති එවං වොත්තේ අහං වික්ඛවේ පංචවග්ගයේ බෙක්ඛෝ ඒතදවෝචං න බික්ඛවේ තථාගතෝ බාහුලිකෝ න පධාන විබ්බන්තෝ න ආවස්සෝ බාහුල්ලාය අහං බික්ඛවේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ ඕදහත බික්ඛවේ සෝතං අමත මදේ ගතං අහමනුසාසාමි අහං ධම්මං දේසේමි යථානුසෙක්ඛං තථා පටිපඤ්ඤමානා නචිරස්සේව කුල යස්සත්තාය කුල පුත්තාය සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනොත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරිස්සතාති ဒုတိယံ ති කෝ භික්ඛවේ පංචවග්ගියා භික්ඛෝ මං ඒ තදවෝචුන් ථායපි කෝ ත්වං ආවුසෝ ගෝතම ඉරියාය ථාය පටිපදාය ථාය දුක්ඛර කාරිකාය නාජ්ජ ගමා උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං කිම් පනත්වං ඒතරහි බාහුලිකෝ පධාන විබ්බන්තෝ ආවත්තෝ බාහුල්ලාය අධිගමිස්සසි උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂන්ති ဒ ුතියම්පි කෝ අහං භික්ඛවේ පංචවග්ගයේ භික්ඛෝ වේ සදවෝ සම් න භික්ඛවේ තථාගතෝ බාහුලිකෝ න පධාන විභ්බන්තෝ න ආවත්තෝ බාහුල්ලාය අරහං භික්ඛවේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ ඕදහත භික්ඛවේ සෝතං අමතමදිගතං අහමනුසාසාමි අහං ධම්මං දේසේමි යථානුසිට්ඨං තථා පටිපඤ්ඤමානා නචිරස්සේව යස්සත්හාය කුල පුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්තේ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දෙත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරිස්සතාතේ තතියම්ති කෝ භික්ඛවේ පංච වග්ගියා භික්ඛූ මං ඒතදවෝචුන් ථායපි කෝ ත්වං ආවුසෝ ගෝතම ඉරියායතාය පටිපදායතාය දුක්ඛර කාරිකාය නාජ්‍ය ගමා උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං කිම් පනත්වං ඒතරහි බාහුලිකෝ පධාන විබ්බන්තෝ ආවත්තෝ බාහුල්ලාය අධිගමිස්සසි උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂන්තේ එවං බුත්තේ අහං බික්ඛවේ පංච වග්ගියේ බික්ඛෝ ඒතද වාචන් අබිජහනාතමේනෝ තුම්හේ බික්ඛවේ ඊතෝ පුබ්බේ ඒව රූපං වම්භාවිත මේතන්ති නොහේතං බන්තේ නබික්ඛවේ තථාගතෝ බාහුලිකෝ නපදාන විබ්බන්තෝ න ආවත්තෝ බාහුල්ලාය අරහං භික්ඛවේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ ඕදහත භික්ඛවේ සෝතං අමතමදේ ගතං අහමනුසාසාමි අහං ධම්මං දේසේමි යථානුසිට්ඨං තතහා පටිපජ්ජමානා නචරස්සේව යස්සත්හාය කුලපොත්තා සම්මදේව අගාරස්මානගාරියම් පබ්බජන්තේ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානම් දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරිස්සතාති අසක්කින් කෝ අහං වික්ඛවේ පංචවග්ගයේ වික්ඛෝ සංඥාපේතුම් ද්වේපි සුදම් වික්ඛවේ ඕවදාමි තයෝ වික්ඛෝ පිණ්ඩාය චරන්තේ යන්තයෝ බික්කෝ පිණ්ඩාය චරිත්වා ආහරන්තේ තේන චබ්බග්ගා යාපේම තයෝපි සුදම් භික්ඛවේ බික්කෝ ඕවදාමි ද්වේ බික්කෝ පිණ්ඩාය චරන්තේ යන් ද්වේ බික්කෝ පිණ්ඩාය චරිත්වා ආහරන්තේ තේන චබ්බග්ගා යාපේමි අතකෝ භික්ඛවේ පංචවග්ගියා බික්ඛෝ මයා එවං ඕවදීයමානා එවං අනුශාසියමානා අත්තනා ජාති ධම්මා සමානා ජාති ධම්මේ ආදීනවං විදිත්වා අජාසං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසමානං අජාසං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං අජ්ජගමන්සු අත්තනා ජරා ධම්මා සමානා ජරා ධම්මේ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේ සමානා අජරං අනුත්තරං යෝගක් එහෙමං නිබ්බානං අජ්ජගමන්සු අත්තනාභ්‍යාදි ධම්මා සමානාභ්‍යාදේ ධම්මේ ආදීනමං විදෙත්වා අභ්‍යාදෙන් අනුත්තරං යෝගක් එහෙමං නිබ්බානං පරියේ සමානා අභ්‍යාදෙන් අනුත්තරං යෝගක් එහෙමං තිබ්බානං අජ්ජගමන්සෝ අත්තනා මරණ ධම්මා සමානා මරණ ධම්මේ ආදීනවං විදෙත්වා අමසං අනුත්තරං යෝගක් එහෙමං නිබ්බානං පරියේ සමානා අමසං අනුත්තරං යෝගක් එහෙමං නිබ්බානං අජ්ජගමන්සු අත්තනා ශෝක ධම්මා සමානා ශෝක ධම්මේ ආදීනවං විදෙත්වා අශෝකං අනුත්තරං යෝගක් එහෙමං නිබ්බානං පරියේෂමානා අශෝකං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං අජ්ජ ගමන්සු අත්තනා සංකිලේශ ධම්මා සමානා සංකිලේශ ධම්මේ ආදීනවං විදෙත්වා අසංකිලිට්ඨං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේෂමානා අසංකිලිට්ඨං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං අජ්ජ ගමන්සෝ ඥානංච පනනේ සංදස්සනං උදපාදේ අකොප්පානෝ විමුක්තේ අයමන්ති මාජාසේ නත්ති දානි පුනබ්බවෝති පංචමේ භික්ඛවේ කාමගුණා කතමේ පංච චක්කු විඤ්ඤයා රූපායිත්තා කංසාමනාපාපිය රූපා කාමෝපසංහිතා රජනීයා සෝත විඤ්ඤයා සද්දා පේයාලම් ගහන විඤ්ඤයා ගන්ධා තේයාලම් ජීවා විඤ්ඤයා රසා තේයාලම් කාය විඤ්ඤයා පොට්ටම්බා ඉත්තා කංසා මනාපාපිය රූපා කාමෝ සංහිතා රජනීයා ඉමේ කෝ භික්ඛවේ පංච කාම ගුණා යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා ඉමේ පංච කාමගුණේ ගතිතා මුච්චිතා අජ්ජාපන්නා අනාදීනව දස්සාවිනෝ අනිස්සරණ පඤ්ඤා පරිභංජන්ති තේ ඒවමස්සෝ වේදිතම්බා අනේමා පන්නා දේශනමා පන්නා යථා කාම කරණීයා පාපී මතෝ සේයතාවි භික්ඛවේ අරඤ්ඤකෝ මිගෝ බද්ධෝ පාසරාසින් අදිසයෙය්‍ය සෝ ඒවමස්ස වේදිතබ්බෝ අනේමාපන්නෝ දේශනමාපන්නෝ යථා කාම කරණීයෝ ලුද්දස්ස ආගච්ඡන්තේ චපන ලුද්ධෝන යේන කාමං පක්ඛමිස්සති තේ ඒවමේව කෝ භික්ඛවේ යේහි කේති සමනා වා බ්‍රාහ්මනා වා ඉමේ පංච කාම ගුනේ ගතිතා මුච්චිතා අජ්ජාපන්නා ආදීනව දස්සාවිනෝ අනිස්සරණ පඤ්ඤා පරිභුඤ්ජන්ති තේ ඒව මස්සෝ වේදිතබ්බෝ අනේමා පන්නා දේශනමා පන්නා යථා කාමකරණීයා පාපේ මතෝ යේච කෝකේච බික්ඛවේ සමනා වා බ්‍රාහ්මනා වා ඉමේ පංච කාමගුණේ අගතිතා අමුච්චිතා අනඤ්ඤා පන්නා ආදීනව දස්සාවිනෝ නිස්සරණ පඤ්ඤා පරිභුඤ්ජන්ති තේ ඒවමස්සෝ වේදිතබ්බා න අනයමා පන්නා න වෙසනමා පන්නා න යථාකාම කරණීයා පාපී මතෝ සේයථාපි භික්ඛවේ අරඤ්ඤකෝ මිගෝ අබද්ධෝ පාසරාසින් අදිසයෙය්‍ය සෝ ඒව මස්ස වේදි සම්බෝ නානේ මාපන්නෝන දසන මාපන්නෝ නයථා කාම කරණීයෝ ලුද්දස්ස ආගච්ඡන්තේ ච පන දුද්දේයේන කාමං පක්ඛමිස්සති තේ ඒවමේව කෝ බික්ඛවේ යේකේචේ සමනාවා බ්‍රාහ්මනාවා ඉමේ පංච කාම ගුනේ අගතිතා අමුච්චිතා අනඤ්ඤාපන්නා ආදීනව දස්සාවිනෝ නිස්සරණ පඤ්ඤා පරිභුඤ්ජන්ති තේ ඒවමස්සෝ වේදිතම්බා න අනේමාපන්නා න බසනමාපන්නා න යථා කාම කරණීයා පාපිමතෝ සේයථාපි භික්ඛවේ අරඤ්ඤකෝ මිගෝ අරඤ්ඤේ පවනේ විස්සද්ධෝ ගච්ඡති විස්සද්ධෝ තිට්ඨති විස්සද්ධෝ නිසේදති විස්සද්ධෝ සේයං කප්පේති සංකිස්ස හේතු අනාපාතගතෝ භික්ඛවේ ලුද්දස්ස ඒවමේවකෝ භික්ඛවේ භික්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි සවිතක්ඛං සවිචාරං විවේකජම් පේති සුඛං පඨමංජානං උපසම්පඤ්ඤ විහෙරති අයං මුච්ඡති භික්ඛවේ භික්ඛෝ අන්ධමකාසිමාරං අපදං වදිත්වා මාරචක්ඛුං අදස්සනං ගතෝ පාපේ මතෝ පුනච පරං භික්ඛවේ භික්ඛෝ විතක්ක විචාරාණං වෝපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජම් පීති සුඛං ဒ ුතියං ජහනං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති බෙක්ඛවේ බෙක්ඛෝ අන්ධ මකාසි මාරං අපදං වදෙත්වා මාර චක්ඛුම් අදස්සනං ගතෝ පාපේ මතෝ පුනච පරම් බික්ඛවේ බික්ඛෝ පේතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචෙක්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති තතියං ජහනං උපසම්පජ්ජ විහෙරති අයං වොච්ඡති භික්ඛවේ භික්ඛෝ අන්ධමකාසේ මාරං අපදං වදිत्वा මාරචක්ඛුම් අදස්සනං ගතෝ පාපිමතෝ පුනච පරම් භික්ඛවේ භික්ඛෝ සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමාං අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසොද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති අයං මුච්ඡති භික්ඛවේ භික්ඛෝ අණ්ඩමකාසි මාරං අපදං වදෙත්වා මාරචක්ඛුං අදස්සනං ගතෝ පාපිමතෝ පුනච පරම් භික්ඛවේ භික්ඛෝ සම්බසෝ රූප සංඥානං සමතික්කමා පටිඝ සංඥානං අත්ථගමා නානත්ත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පඤ්ඤ විහෙරති අයං වොච්චති බෙක්ඛවේ බෙක්ඛෝ අන්ධ මකාසි මාරං අපදං වදෙත්වා මාර චක්ඛුං අදස්සනං ගතෝ පාපිමතෝ පුනච පරම් බික්ඛවේ බික්ඛෝ සබ්බසෝ ආකාසානං ඡායතනං සමතික්ඛම්ම අනන්තං විඤ්ඤාණන්තේ විඤ්ඤාණං ඡායතනං උපසම්පජ්ජ විහෙරති තේයාලම් සම්බසෝ විඥානං ඡායතනං සමතෙක්කම්ම නත්ථකින් චේතේ ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති තේයාලං සම්බසෝ ආකින්චඤ්ඤායතනං සමතෙක්කම්ම නේව සංඥානා සංඥායතනං උපසම්පජ්ජ විහෙරති තේයාලං පුනච පරම් භික්ඛවේ භික්ඛෝ සබ්බසෝ නේව සංඥා නාසඤ්ඤායතනං සමතික්ඛම්ම සංඥා වේදහිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛේනා හොಂತಿ අයං උච්චති බෙක්ඛවේ බෙක්ඛෝ අන්ධ මකාසි මාරං අපදං වදෙත්වා මාර චක්ඛුං අදස්සනං ගතෝ පාපිමතෝ තින්නෝ ලෝකේ විසත්තිකං සෝ විස්සත්තෝ ගච්ඡතේ විස්සත්තෝ තිට්ඨතේ විස්සත්තෝ නිසීදතේ විස්සත්තෝ සේයං කප්පේති සංකිස්ස හේතුන් අනාපාත ගතෝ භික්ඛවේ පාපිමතෝති ඉදමෝච භගවා අත්තමනාසේ බික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති අරිය පරියේෂන සුත්තං චට්ඨං